සුලුක්ෂ පරං භන්තේ කීනාද වස්ස බෙක්ඛුනෝ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවිතෝ න්තිතු භාවිතෝ ඉදම්පි භන්තේ කීනාද වස්ස බෙක්ඛුනෝ බලං රෝති යං බලං ආගම්ම කීනාද වස්ස බෙක්ඛුනෝ ආසවානං khයං පටිජානාති කීනාමේ ආසවාති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයට අපි මේ පාලි පාඨයත් සමග පැමිණිලා තියෙන්නේ මේ පසුගිය අපි කීපයටම මාතෘකා කරගත්ත සීනාසව බල කියන අනුත්තර නිකාය දසක නිපාතේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයේ අවසාන තුනටයි ඒ සූත්‍රය සීනාසෝ බල කියන නමට ගැළපෙන ආකාරයට සීනාසෝයන් වහන්සේ නමකට වෙන විදිහකට කිනුන රහතන් වහන්සේ නමකට නිස්සගයෙන් ලැබෙන බල 10ක් සාකච්ඡා කරන සූත්‍රයක්. මේක සර්වඥාන් වහන්සේ විසින් ධර්මසේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ඒ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද්දා ශ්‍රාවක භාෂිතයන්. දවසාන නැත්නම් දසවෙනි බලය තමයි මේ අපි ඉදිරිපත් කරගත්ත ආෝපාලි වාග්මාලාවේ ඉදිරිපත් වෙන්නේ. කුලකපරම් භාන්තේ තීනාසවස්ස දෙක්කුණෝ ආර්යෝ අට්ටංගිකෝ මග්ගෝ භාවිතෝ හොಂತಿ සුභාවිතෝ. අවසරයි ස්වාමීන් වහන්සේ නැවතද කීනාසෝ ස්වාමින් වහන්සේට එහෙම නැත්නම් සාතන් වහන්සේට මේ ආර්ය වූ අංග 8කින් සමන්විත වූ මේ මාර්ගය භාවිතයි සුභාවිතයි මනාකට වැඩිලා තියෙනවා. ඉදම් විභාන්තේ කීනාසවස්ස දුක්ඛෝ බලංගෝති. මේක ඒ කීනාසයන් වහන්සේට විශාල බලයක් යම් බලන් ආගන්න ආසවාණ khaya පටිජානාති කීනාමේ ආසවා. ඒ යම් කිසි මේ බලයකට පැමිණිලා මේ කීනාසයන් වහන්සේ අවබෝධ කරගන්නවනේ මාගේ ආශ්‍රයයන් සියල්ලම ගෙවුණා ආශ්‍රයයන් සියල්ලම ගෙවුණායි කියලා ආනේකට ලකුණක් තමයි මේ වඩලලද මනාකට වඩලද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඉතින් මේකෙදි මේ වැඩ හමාර කරනවා. ඒ රහතන් වහන්සේ නමක් ගැන සඳහන් කරන්න කියන්නේ අරහතෝ අනුපත්ත දදත්තෝ හිතවාරෝ ආදි වශයෙන් සඳහන් කරනවා ඒ වැඩ නිම කරලා වූසිත භ්‍රමචර්යා ගතලිමෝන ලද භ්‍රමචර්යා වූ බහාතමන බරත්තා වූ කරන ලද කර්ම කුත්‍යත්තා වූ ඒ රහතන් වහන්සේ සියලුම ආත්මයන් ඡේකලා වූ රහතන් වහන්සේ කියලායි ඒ පද වැලකින් තමයි මේ රහත් භාවය සුද්ධිකරණය කරන්නේ ආන්නේම කරපු කෙනාට මේ ආර්ය අෂ්ටාංගිකයි සුභාවිත. ඒ සමහර වෙලාවට රහතන් වහන්සේ නමකට ලැබෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දසංග මාර්ගයක් වශයෙන් සඳහන් කරනවා. අපි සාමාන්‍යයෙන් හඳුනන්නේ දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජී වායාම සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අට ප්‍රතිදායි ඒකට කියනවා ලෞකික අට්ටාංගික මාර්ගය කියලා ඒ දසංග වෙනකොට විඥාතව අංග දෙකක් එකතු කරනවා. එයින් ලැබුණා වූ ඵලයේ වෙන විමුක්තිය ඒ විමුක්තිය ප්‍රත්‍යවේක්ෂා කරන වටහා ගන්න විමුක්ති මිති ඥානය. ඒකට ඒක ලෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය විදිහට සදාහන් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ සම්බුද්ධ ශාසනයේ ඉතාමත්ම උත්තම කොටස වශයෙන් කලකන අංගයක් තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒක සර්වඥ වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මතු කර දෙන ලද ඊ타ත්ම සූක්ෂම සංස්කාර ධර්ම. අනිකුත් සංස්කාර ධර්මයේ ඉන් මෙතෙට තියෙනවා ඊටදී බොහොම ඕලාරිකයි ගොරෝසුයි. ඒ නිසා ඒ සියලු ඕලාරික වූ ගොරෝසු වූ සංස්කාර ධර්මයන් දුරු කරලීමට ප්‍රතිස්ථාපනය කිරීමට ඒකකයක් වශයෙන් ඉදිරිපත් කරගන්නේ ආර්ය ශ්‍රාවකයා මේ මාර්ගය. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය භ්‍රමචාරියේ අවසාන කෙලවර වශයෙන් ගන්න පුළුවන්. එහෙම නමුත් විපස්සනා යෝගාවචරයේකට නැත්නම් සතිපට්ඨාන භාවනාකාරී නොබැස්සා වූ ආගමක් එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගරුත්වයකින් සලකන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ යම් කිසි තුවක් යම්කිසි ස්පාසුවක් ලැබෙනවා සාරවත්්‍ය දේශනාවකින් මහත් දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානිය වඩනවා නම් ඒ සතර සතිපට්ඨානිය වඩන්නා තුල අනායාසයෙන්ම ඉබේම සත්‍ය බොද්ධංග ධර්මත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගත් ඉබේම වැඩෙනවා කියන්නේ. ඒ නිසා ඒක ආධුනික යෝගාවචරයේකට විශේෂයෙන් කළ යුතු ව්‍යාපාරයක් එහිලා ඇත්තේ නැහැ. සතර සතිපට්ඨානය වැඩිනකොට මේ බොද්ධංග ධර්ම ආර්ය අෂ්ටාංග වැඩි. ඒ වගේම තමයි ක්ෂීනාසෝ භාවයටපත් වුණා වූ අරහත් වූ අහිත බාර අනුත්පත්ත සදත්ත කියන නම් වලට ගැලපෙන ඒ රහතන් වහන්සේට ආර්ය අෂ්ටාංග මාර්ග වඩන්න දෙයක් නෑ ඒක වැඩිලා. ඒ නිසා මේක ඇයි අපි සාකච්ඡා කරන්නේ? ඇයි අපි මේක ඉදිරිපත් කරගන්නේ කියන එක අපි හේතු කාරණා ගන්නවා ගන්න. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ අපි මේ ඉදිරිපත් කරගත් ආ වූ මේ සීනාසව බල සූත්‍රයේ අවසාන අංග හතට සඳහන් වෙනවා. ඒයින් අවසාන අංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ග වැඩපිළිවෙල මෙතෙක්කල් Taman කැමිනි මඟ එහෙම නැත්නම් සම්පූර්ණ කරලද සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව නිගමනයකට විනිශ්චයකට පත් කරගන්නට හොඳ උපමාන රාශියක් යෝගාවචරයේ අතේ තියෙනවා. සතර සතිපට්ඨානයේ වැඩිීමේදී ඉබේම බොද්ධංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩුණත් සමහර විට ඔය සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කළ ඇති ආකාරයට හත් අවුරුද්දක් තුල හෝ සත් දවසක් තුල උපරිම වශයෙන් හත් අවුරුද්දක් අදුම වශයෙන් හත් දවසක් මේ කාලපරාසය තුල ඒ තමන්ගේ කටයුත්ත සිදු වෙලා නැතිනම් ඒ එවැනි යෝගාවචරයකට සතර සතිපට්ඨාන වැඩිම අත නෑර සිදු කරන ගමන් ඒලා යටිපහුවෙච්ච අමතක වෙච්ච ගිලී ගියා වූ කොටස් දැනගැනීමට ඒ ඉදිරියට ඉදිරිපත් කරන්නා වූ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පීර පීර බලන්න වෙනවා. පිරිසිඳ බලන්න වෙනවා. බලනකොට තමයි මේ යම් වූ විශේෂ අඩුපාඩුවක් කියනවනම් අල්ලා ගන්න පුළුවන් වෙයි. ඒ බෝධිපාක්ෂික ධර්ම විග්‍රහයේදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ග එක එකක් විග්‍රහ කිරීම යෝගාවචර වැඩපිළිවෙලට හේතුකාරකයි. ධර්මමය ඥානය ලබා දෙන අතරම භාවනාවට අදාළ ප්‍රායෝගික අත්දැකීම් සපයනවා. කවුරුත් අතර මේ ආර්ය අෂ්ටාංග මාර්ග අංග නැත්නම් අෂ්ට අටක් වූ අංග ප්‍රතිචාරයි. ඉස්සල්ලාම මේ සම්මා සම්‍යක් දෘෂ්ටිය නැත්නම් නිවැරදි දැක්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉදිරිපත් කිරීමේදී අමතර ලකුණක් වෙනවා. මෙතෙක් දැකපු නැති ආකාරයේ ලකුණක් වෙනවා. ඒ මොකද මේ සම්‍යක් දෘෂ්ටියත් ඊගාවට සඳහන් වෙන සම්මා සංකප්පයත් කියන මේ දෙක ගොනුවක් වශයෙන් ඥාතාවතනෝ කියනවා. නැත්නම් ප්‍රඥා ශික්ෂාව කියනවා. එතකොට සාමාන්‍ය ප්‍රතිපදා වැඩ පිළිවෙලක එහෙම නැත්නම් භ්‍රමචාරීය වැඩ පිළිවෙලකට යනකොට හඳුන්වා දෙනකොට ඒක අපි සඳහන් කරන්නේ සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියන වැඩ පිළිවෙලටයි අනුපිළිවෙලටයි නමුත් මෙතෙන්ද එනකොට ප්‍රඥා ශික්ෂාව මුලට එනවා ඊගාවට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීල ශික්ෂාව තබනව ඊගාවට තමයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි ශික්ෂාව කියලා කියනවා. අන්න මේ පෙරලියට මේ හේතුව එහෙම වෙන්න කාරණාව හුඟක් වෙලාවට මේ මූල ධර්ම ඉදිරිපත් කරගත්ත මතවාදී පිරිස් වලට හරි ලොකු ගැටලුවක්. මොකද මේ ප්‍රඥා ශික්ෂාව ඉස්සරහින් තිබ්බේ මොකද සීල ශික්ෂාව සමාධි ශික්ෂාව පස්සෙන් තිබ්බේ හරියට නම් මේ සීල ශික්ෂාව නේද ඉස්සරහට කරන්න ඕනේ කියලා. ඒ කර්ණීයමෙත් සූත්‍රයේ සඳහන් කරනකොටත් දික්ඛින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. ඉස්ලාම පෙන්වන්නේ දික්ඛින්ච අනුපගම්ම. මොනම හරි ලෝකෙ දික්ඛියක් තියෙනවා නම් ඒව ඔක්කොම මිච්ඡා දික්ඛි තමයි. අද්දිට්ඨියක් කියනවා. එහෙම නැත්නම් වැරදි දිට්ඨිය අතහැරීමෙන් හිතේ ඇතිවෙන ස්පාදුවක් තියෙනවා නම් දිට්ඨිය වලින් විමුක්තියක් තියෙනවා නම් ඒකට සම්මා දිට්ඨිය කියන්න පුළුවන්. ඒ නිසා දිට්ඨිංච අනුපගාන්න. පිළිම දෘෂ්ටියකටපත් වෙනවා. සාසත දිට්ඨිය හෝ උච්චේර දිට්ඨියට වත්. එහෙම නැත්නම් පුබ්බේගත හේතු වාදේ නියත දිට්ඨිය අහේතුක වාදී ආදී මේ විසම හේතුක වාදයේ ආදී හිතම දෘෂ්ටි වල වැටෙන්නේ නැතුව හිත බේරා ගන්න පුළුවන් නම් ඒකට කියනවා දිට්ඨිංච අනුපගම්ම කියලා. ඊගාට සීලවා සිල්වන්ත වෙනවා. අන්න එතනත් වෙනවා දැන් කර්මමිත සූත්‍රයේ තියෙන හොඳ ප්‍රතිපදාවක්. අවධාන ගාතාවලට කිට්ටු වෙනකොට අන්න දිට්ඨිය ඉක්මන් කරගත්ත, ඉස්තර කරගත්ත, ප්‍රඥාව විස්තර කරගත්ත පැත්තකට එනවා. සත්‍තිස්පෝධි පාක්ෂික ධර්ම වල අවසාන කට්ටලේ වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට අපි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා ශික්ෂාව ඉදිරිපත් කරනවා. ඒ මොකද ඒ තාත් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩෙද්දී යෝගාවචරය තුල තමන්ගේ සුතමය ඥාන, චින්තාමය ඥාන, ඒ වගේම භාවනාමය ඥාන සෑහෙන පිරිසක් දැන් වැඩිලා තියෙනවා. එහෙම නැතුව මේ වාගේ මාර්ගයකට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මාර්ගයට පිවිසීම මේ මාර්ගය ඒකාන්තයෙන්ම මාර්ග ඥානයකට ඵල ඥානයකට තුඩු දෙන්න. සාමාන්‍ය කිස්සෙක් තලයක් වන මනුස්ස නැත්නම් මේ භවතලයේ ගන්නකොට ඒවට කියන්නේ මේ පාර කියන අදහස් කියන්නේ ගති කියලා. තිරිසන් ගති, പ്രേත ගති, මනුස්ස ගති කියලා. මනුස්සයට යන, manussත්වයට, manuss ලෝකයට යන මාර්ගය, තිරිසන් ලෝකයට යන මාර්ගය, പ്രേත ලෝකයට යන මාර්ගය කියලා ඒවට ගති කියලා කියන්නේ. මෙතනදී පෙන්නනවා මාර්ග කියන පදේ. මේ මාර්ග පදයෙන් ඒකාන්තයෙන්ම ඒ අවසාන නිෂ්ඨාවටම ගෙනියන තරකටපත් වෙන්න නම් ඊට කලින් ඒ යෝගාවචරය මේ ධර්ම පිළිබඳව හොඳ වැටහීමක්, එහි නිමග්න වීමක්, රස ගැනීමක් සිදු වෙනවා. එහෙම වුණාට පස්සේ ඒනොත් තාම මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් සඳහායි පඤ්ඤාවත්තස්සායන් ධම්මෝ නායන් දුප්පඤ්ඤස්ස කියලා කියන විදිහට ප්‍රඥාවන්තයින් සඳහා නෙවෙයි කියන එක නැත්තම් දුප්පඤ්ඤ දුප්ප්‍රඥාවන්තයන් සඳහා නෙවෙයි කියන එක තේරුම් ගන්න බැරි නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බැස ගැනීම නැත්තම් මාර්ගස්ත වෙන්නත් බැරි බවක් මේකේ සඳහන් කරනවා ඒක නිසා ප්‍රඥාව ඉස්සර කරගන්න එහෙම නැත්තම් මේ විවට්ටගාමි කුසත් සංසාරයෙන් ගැලවීම සඳහා මේ මාර්ගය තියෙනවා කියන එක ඍජුවම ප්‍රකාශ වෙන්න තමයි ප්‍රකාශ කෙරෙන ගතියක් තමයි මේ ප්‍රඥාව ප්‍රඥා ස්කන්ධය ප්‍රඥා ශික්ෂාව ප්‍රඥා සාසන ඉස්සරයි කියන්නේ. ඒ සම්මා දිට්ඨිය හරියි නැත්නම් මාර්ගයටපත් වෙන්න බෑ. මේක පිළිබඳව මෑතකදී ඔය බුද්ධිවාදීන් අතර විවිධ මත පළ වෙන්න පටන් අරගත්තා. ඒ මොකද සාමාන්‍ය දන් දෙන ආගමික කටයුතු කරන, සීල් රැකීමෙන් ආගමික කටයුතු කරන, සමත භාවනා කරමින් ආගමික කටයුතු කරන, විපස්සනා භාවනා කරමින් ආගමික කටයුතු කරන, ආධ්‍යාත්මික කටයුතු කරන කියලා ලෝකේ ආධ්‍යාත්මික ලෝකේ ආගමික ලෝකේ කොටස් කරලා පෙන්නනවා. ඒ සාමාන්‍ය කවුරුත් පිළිගන්න දේ තමයි දාන ආදී දේ ආරම්භයි ඊගාට සීල ඊගාට සමාධි ප්‍රඥා ක්‍රමයට වැඩෙනවා. නමුත් ඒ විපස්සනා ආදී භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ ඒ කියන්නේ පූර්ණ කාලීනව කැපවීමකින් විපස්සනා කරාට පස්සේ නැවත නැවතත් අර දන් දීම ආදී සිල් ලැකීම ආදී පහළ පන්තියේ වැඩ කරන්න ගත්තොත් ඒක විපස්සනාවට බාධා වෙන්නත් ඉඩ තියෙනවා කියන එක විපස්සනා ලෝකයේ සාමාන්‍ය ප්‍රසිද්ධ කතාවක්. විපස්සනා කරනවා නම් ඒක තමයි උත්කෘෂ්ඨම ඍජුම මාර්ගය ක්ෂණික මාර්ගය ඒ මාර්ගයේ අපි දාන කතා සීල කතා දාන වැඩ සීල වැඩ අමෝරාවෙන් දාගන්න එපා කියලා. ඒ නිසා විපස්සනාව ශ්‍රේෂ්ඨයි ඒ සඳහා පූර්ණ කාලීනව ගත කරන්න ගියාම ඒක එක වෙලාවකට මේ විපස්සනා ලෝකයේ තුල අන්තවාදීව අදහසක් මතුවෙන්න පුළුවන්. ඕකට බෞද්ධ වෙන්න ඕනෙමත් නෑ. ඕක සඳහා දෘෂ්ටියක් අවශ්‍ය නෑ ඕනම කෙනෙකුට විපස්සනා කරන්න පුළුවන් කියන එක අර විපස්සනාම උතුම් කළ සැලකීම සඳහා කරන කතාවේ අතිශෝක්ති පැත්තට යනවා. එනිසා විපස්සනා කරන කෙනාට පවා දෘෂ්ටිය ඍජුනේ නැත්තම් කවදාකවත් මාර්ගයට බැස ගැනීමට බැරි වෙන බව තවත් ටිකක් පෙන්ලා දෙන්න පටන් ගන්නවා. ඒක ඔය මේ මෑත අවුරුදු 20 30 ඇතුළත වගේ සාසනිකේ සාසනයේ වර්තමාන දියුණුවේ ඇතිවෙච්ච මතවාද ටිකක්. ඒ නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාගේ ඍජු මඟට බැස ගන්නට සෙද මඟට ක්ෂණික මාර්ගයට බැස ගැනීමට යනවා නම් අනිවාර්යයෙන්ම දෘෂ්ටිය දැකීම ඍජු වෙනවා. දෙවියන් වහන්සේ ආදානෝ එහෙම නැත්නම් සදාකාලික ස්වර්ගයක් අදහනකෝ ආත්මයක් අදහන නැත්නම් උච්චේජයක් අදහමින් විපස්සනා මාර්ගයට බැසගත්ට ඒක කවදාකවත් අර වගේ මාර්ගයටපත් වෙන්න විපස්සනාට බැස ගන්න බැරි කමක් නැහැ. බැසගත්තට මොකද විදු මාර්ගයේද බැස ගැනීමක් වෙන්නේ. ඉතින් මේවා පොඩි පොඩි කාරණා නමුත් මේ වාගේ පරිසරයකින් නැත්නම් ඒතර අදාළ වෙන්නේ නැහැ. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ ධර්මයේ මේ විදිහට ගැඹුරට යනකොට පූර්ණ කාලීන වැඩ කරන යනකොට මේ වගේ පුංචි පුංචි පුංචි කාරණා වෙනදා පැහැදිලි නැති දේවල් වෙනදා වැදගත් නැති දේවල් වැදගත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා දෘෂ්ටිය ඍජු කර ගැනීම ඉතාමත් වැදගත් ඉතින් මේ අද බණ කියන බණ අහන පිළිසතර මෙහෙම වාදයක් නෑ ප්‍රශ්නයක් නෑ. ඔක්කොමලා ඒක දන්නවා සම්‍යක් දෘෂ්ටිය අවශ්‍යයි. එහෙම නැත්නම් අර වැරදි දෘෂ්ටි අතහරින්න ඕනයි කියලා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයටපත් වුණාට පස්සේ විශේෂම විපස්සනා ආචාර්යවරු හරි කැමැති මේ දෘෂ්ටිය කියන එක එක ධර්මයෙන් දේශනාවක් අනුව විස්තර කරන්න. මේ දෘෂ්ටිය නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සඳහන් වෙන මුල්ම ආර්ය මාර්ග අංගය වෙනත් දේශනාවකින් විකාශනය කරලා පෙන්නනවා දෘෂ්ටි පහකට කඩන. නැත්නම් ක්‍රමික වර්ධන පියවර පහකට කඩන. සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය සමථ සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨිය වගේ ඒ නිසා විපස්සනා භාවනාවක එහෙම නැත්නම් මේ මෙලොව වශයෙන්ම නිස්සතාවක් විමුක්තියක් සාන්ත භාවයක් ප්‍රාර්ථනා කරලා වැඩ කරන මේ බුද්ධාගම නැත්නම් බුද්ධ ධර්මයේ වගේ වැඩ කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම මුලින්ම මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය අත්‍යවශ්‍යයි. කම්මසකතාව භාවය කියලා කියන්නේ අපි දස ධම්ම සූත්‍රය ආදී තැන්වල සඳහන් කරන විදිහට කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපරිහරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ මේ භවිස්සාමි යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තමන් මේ වර්තමාන වශයෙන් අද කරන යම් කටයුත්තක් කල්යාණ කියලා කියන්නේ භද්‍ර කල්යාණ කියලා කියන්නේ සුබ මංගල කටයුත්තක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අමංගල දුමංගල පාපක ධර්මයක් වෙන්න පුළුවන් යමක් තමන් කරනවද මංගල හෝ වේවා දුමංගල හෝ වේවා කල්යාණ හෝ වේවා පාපක හෝ වේවා තස්ස දායාදේ ඒ කරන දේ දායාදේ අපිට වෙනවා අපිට ලැබෙනවා අපි ඒකට බලාපොරොත්තු වෙනවා මේකයි කම්මසකතාවය කියලා කියන්නේ මේ කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේක ජීවිතයට ඔටුන්නක් කරගන්න මේ කාරණාවක් වශයෙන් පැත්තක දාලා පොතක ලියලා සඳහන් කරනව නෙවෙයි තමන් කළ දේ තමයි මේ තමන්ට පැමිණෙන්නේ ඒ නිසා හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල කියන එක ඒ පුද්ගලයාගේ ජීවන දර්ශනය බවට පත් වෙනවා ඒ වාගේ ඊ타මත්ම ඍජු ඊ타මත්ම ප්‍රකට ඊ타මත්ම ඕලාරික ධර්මතා යටිපව කරගෙන ගණන් නොගෙන මේ විපස්සනාවේ මෙව හදන්න හදනවයි කියන එක බින්නග මහාන් නැතුව ගාන්න හදනවා ඒ වගේ මේ සම්මස්කතා ඥාන සම්මාදිට්ඨියෙන් පහ කළ යුතුයි කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය පිළිගැනීමේ හික්ම විය යුතු ඕලාරික කෙලෙස්. විතික්කම මට්ටමේ කෙලෙස්. පිළිබඳව කාය සංවරයක් වචී සංවරයක් ඇති කර ගැනීම අවශ්‍ය නැත. දෙලින්ම විපස්සනාවෙන් කරගන්න පුළුවන් කියන එක ඔය දලිපියක් අරන් ගිහලා බුරුත ගහක් තේක ගහක් කපන්න හදනවා වගේ වැඩක්. ඒක කරන්න බෑ. ඒ නිසා මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය අපතුල යම් තාක් ප්‍රදේශයක් දැන් තන්පත් වෙලා තියෙනවද ඒක පිළිබඳව අපි නිතරම ආවඩන්න ඕන. අපි සතුටු වෙන්න ඕන. අපි ඒක නිතරම පෝෂණය කරන්න ඕන. අපි වෙනදාට වඩා හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවාද කියලා අවබෝධ වෙන්න ඕන. මේකට හොඳ නිදර්ශනයක් කාටත් අදාළ නිදර්ශනයක් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරනවා යම් කෙනෙක් දැනගන්න ඕනේ තමන් ගන්න ආහාර අනුව තමයි මේ කයේ කායික ශක්තිය, සෞඛ්‍ය, ප්‍රතිශක්තිය වැඩෙන්නේ. හොඳ ආහාර ගත්තොත් කය හොඳට කායික ශක්තිය, ඒ වගේම ලෙඩකට වෘත් වෙන්න පුළුවන් ප්‍රතිශක්තිය ඇතුව හොඳ ශක්ති සම්පන්න ශරීරයක් හැදෙනවා. ගන්න ආහාර නරකන නැත්නම් අපත්‍ය නැත්නම් ප්‍රමාණීක් මොල ගන්නවනම් වෙලාවික් මොල ගන්නවනම් ඒකෙන් මේ කායික ශක්තිය දුර වෙනවා ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒක නිසා Taman කන දේෙන් තමයි ඒ පුද්ගලයාගේ ඒ ශරීර සෞඛ්‍ය, ශරීරයේ ප්‍රතිශක්තිය, රෝග නිවාරණ ශක්තිය ඇති වෙන්නේ. අන්න ඒ වගේම තමයි Taman කරන වැඩ ටිකත් ඒක වගකීමෙන් චේතනාපූර්වක කරන දේ වගකීමෙන් කරනවනම් ඉදිරියට ප්‍රතිඵලවලට වගකීම් දෙලීති. මේක දන්නේ නැතුව මේක පිළිගන්නේ නැතුව මේකට අරපු මිනිස්යාගේ දෝෂේ එහෙම නැත්නම් හැන්ද ලොකු වුණා. නැත්නම් හැන්ද පුංචි වුණා. බෙදපු මිනිස්යාගේ දෝෂේ. අරකයි මේකයි කියලා එහෙම නැත්නම් මම මේවා පිළිබඳව දන්නේ නැහැ. මේ මොනම කාරණාවක් බඩට අහන්න බෑ. බඩ අහුම්කන් දෙන්නේ. බඩ අහුම්කන් දෙන්නේ කටෙන් පල්ලේ හරි ගියා හරියට තමයි. අන්නේ වගේ තමයි කම්මසගතා ඥාන සම්මාදිතේ යම් කෙනෙකුට ඍජු නැත්තම් ප්‍රකට නැත්තම් පැහැදිලි නැත්තම් ඒ පුද්ගලයා තුළ ඉදිරියට ඇත්තා වූ සීලයක් හැකක්. සමාධියක් හැකක්. කොටින්ම සංකල්ප සැකහිතිනවා. ඒ පුද්ගලයා මිත්‍යා සංකල්ප වංචනික ධර්ම එහෙම නැත්නම් සතමායෙය ගති ඉදිරිපත් කරගන්න ඉඩ තියෙනවා වෙන විදිහට කියනොත් මානසික රෝගී. වැඩපිළිවෙල ඍජු නැහැ. වැඩපිළිවෙල විවෘත නැහැ. වැඩපිළිවෙල ඔහුගේ විවේකයේ පිණිස හිටින්නේ නැහැ. වැඩපිළිවෙල ඔහුගේ ස්ථාසුව පිණිස හිටින්නේ නැහැ. මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නිසා සම්මා දිට්ඨි මග්ගංගේ පළවෙනි මේක සඳහන් කරන හැබැයි පෙනුවට පේන්නේ සාමාන්‍ය මට්ටමේ මේ පහළ බාලාංශ කතාවක් වගේ. නමුත් ඉතාම වැදගත් මේ කතාව මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන එක ජීවිතයකට ඍජුව සම්බන්ධ වෙන්නේ ඇත්ත වශයෙන් කියනවා විපස්සනා කරන මනුස්සයාට තමයි. විපස්සනා කරන මනුස්සයාට ඒක මේ දෙකට කපපු කැඩවිල්ලක් වගේ. හොඳටම සජීවීව පේනවා. සමතේ කරන එක්කනට මේක එච්චරම ඔපේ හිතින්නේ නැහැ. සීලේ රකින්න කෙනාට ඔපේ හිතින්නේත් නැහැ. සම දානසේ දාන කටයුතු කරන එක්කනට බොහෝම ඈත තියෙන ධර්මයක් විදිහට තමයි තියෙන්නේ. ඒ නිසා විපස්සනා කරන කෙනාට ඉතාමත්ම වැදගත් වෙනවා මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. ඒක හැමදාම වැඩෙන බව තමයි තේරුම් අරගන්න වැඩෙනවයි කියන්නේ මොකක්ද? තමන් හොඳ වැඩ වැඩියෙන් කරන නිසා හොඳ ප්‍රතිඵල ලබන නිසා තමන්ට යම් කිසි ප්‍රමාණයක චිත්ත විවේකයක් ලැබෙනවා. වෙනද තරම් වැඩ අවුල් කරගන්නේ නැහැ. බඩ නරක් කරගන්නේ නැහැ. ප්‍රති ආහාර දැනගෙන ප්‍රමාණි දැනගෙන මාත්‍රාව දැනගෙන බලන. ඒ නිසා තමන්ගේ කායික ශක්තිය ක්‍රමානුකූලව වැඩි වේලාවක් ගත කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. වෙන විදිහට කියනවනම් ඒ තමන්ගේ හිතට දැන් කායික මානසික චෛත්‍යික මේ වාචික ක්‍රියා නිසා පසු ප්‍රතිඵල වශයෙන් හිතට පැමිණෙනා වූ දෝරේ ගලන්නා වූ ආශ්‍රව ධර්මවල යම් කිසි හික්මීමක් ඇති වෙන බව තේරෙනවා නම් ඒ පුද්ගලයා ගොවියෙක් වේවා ව්‍යාපාරිකයෙක් වේවා ගෙදර දොරේ සුමේ කටයුතු කරන ගෘහණියක් වේවා වෙන මොනම රැකියාවක් කරනකොට වේවා ඒ වැඩපිළිවෙල තුල ගුණාවක් ඇති කරගන්න පුළුවන් මේ නිසා යම් කිසි විවේකයක් ලැබෙනවා මෙන්න මේ විවේකය පිළිබඳව ගොනු කර ගැනීම හැඩගැස්වීම ශික්ෂණය වීම තමයි සමත සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ දෙකම ඉතාම වැදගත් වෙනවා විපස්සනා සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය නැතිවත් ගන්න කොහොමඩක්වත් හරියන්නේ. ඒ මොකද එන්න එන්න වැඩ අවුල් කර ගන්නවා. තමයි දන්නේ නැහැ. සප්පාය අසප්පාය කාරණා දන්නේ නැහැ. දන්නේ නැති නිසා දවසක හරියනවා ආය දවස් 7-8කට හරියන්නේ. හරි යන්නේකින් පේනවා භාවනාවේදී Tamanට මේ වාසනාව තියෙනවා ಗುಣ පෙර කර පින තියෙනවා. නමුත් ඒක එකලස් කරගන්න පාදම ගන්න, මාත්‍රාව ගන්න. ඒ නිසා සමතේ හැම වෙලාවෙම ඉහළ පහළ යන්න පටන් ගන්නවා. ඒ සමතේ සමහර විටක අර්පණා සමාධියක් වෙන්න පුළුවන්. එනම් බොහොම ජයයි. එහෙම නැත්නම් උපචාර සමාධියක් හෝ ක්ෂණික සමාධියක් ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් විපස්සනාව සිද්ධ වෙන්නේ නැහැ. මේ සතිපට්ඨාන භාවනාවේදී ඍජුව විපස්සනාට බහින කෙනා ඒ නිසා මතක තියාගන්න ඕනේ සාමාන්‍ය පූර්ණ කාලිනව සමතකින් ධ්‍යාන ලබල යන කෙනාටත් වඩා හැම පරියන්කයකදී හැමදාම මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන එක හොඳට පිළිසිදුව පැහැදිලිව පවත් ගන්නවා. ඒ වගේම තමන්ගේ වැඩපිළිවෙලේ එන්ට එන්න නිර්වෘල් භාවයක් ඇති වෙන බව තේරුම් ගන්න. මේක ඉතාම වැදගත් වෙනවා අඩු ගානේ අරමුණක් දිහා බලනකොට විපස්සනා යෝගාවචරය නාම ධර්ම රූප ධර්ම කියන දෙක වෙන් වෙලා විෂදව දැක ගන්නට මේ කාරණා දෙකම ඉතාම වැදගත් වෙනවා. මේ නාම රූප පරිච්ඡේදය කියන මේ බලන හිත මේ අරමුණේ මේ දෙක වෙන් කර ගන්නත් බැරි අවස්ථාවල් තමයි ඔය නීවරණ කියලා කියන්නේ. නැත්තම් පරිපන්ත ධර්ම කියලා කියන්නේ. මේ පරිපන්ත ධර්ම වලින් වෙන් කරගෙන නීවරණ ධර්ම වලින් වෙන් කරගෙන හිත බලන අරමුණ අසුචි වේවා රත්තරන් වේවා. බුදු ඥානාන්ත වේවා දේවදත්ත වේවා. අරමුණ වේවා බාධකයක් වේවා. මොන්නේ දේ වුණත් අරමුණට ඍජුව දැක ගන්නට නම් ඔය කියන කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය තියෙන්න ඕන නැත්නම් සමත සම්මාදිට්ඨිය තියෙන්න. ඒ දෙක තියෙනවා නම් විපස්සනාව හරියටි. ඒ නිසා මේ පළවෙනි සම්මාදිට්ඨි දෙක ඇති කෙනාට තමයි මේ විපස්සනා සම්මාදිට්ඨිය අවශ්‍ය වෙන්නේ. මේ විපස්සනා සම්මාදිට්ඨිය අනිකුත් මොනම සම්මාදිට්ඨියකට වඩා කරන ප්‍රමාණයට ප්‍රතිඵල අකාලිකවම පෙන්වන්න පටන් අරගන්න පළවෙනිම අවස්ථාව. යොදන යොදන ශක්ති ප්‍රමාණයට ඒ ඒ ප්‍රමාණයක ප්‍රතිඵල ලැබෙනවා. තමන්ගේ මේ මේ කම්මසකතා ඥාන සමාධියේ ඍජු වෙනවා. සමාධිය තව තව වෙනදාට වඩා ස්ථිරසාර වෙනවා. ඒක සමහර විචක විපස්සනා සමාධියක් එහෙම නැත්නම් සමත සමාධිය. දෙකතම අනුග්‍රහ කරනවා මේ විපස්සනා සමාධිය. ඒ මතු මතේ ඒ යෝගාවචරයට විපස්සනා මූලික අංගයක් වෙන සෑම දෙයකටම හේතුවක් ඒ හේතුව කවදාකවත් ආවට ගියාට අහම්බයක් නෙමෙයි. ඒක එකට එක හරියන හේතුවක්. කවම දාකවත් ලෝකේ එක හේතුවක් නිසා එක ඵලයක් හරියන්නේ හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වීමමයි සිදුවේ. අදාළ හේතු රාශිය නිසා අදාළ ඵල රාශිය පහළ වෙනවා. මෙන්න මේක විසදවයි. ඉස්ලාම නම් වැටෙන්නේ විසදව නෙවෙයි ගොනුවක් වශයෙන් ඝණයක් වශයෙන් හේතු සහිතවමයි මේ දේවල් සිදුවෙන්නේ නිසා බාහිරේ අඩුපාඩුකම් හොයන්ට අනික තේරුමක් නැහැ මේ හේතු සහ ඵල ඉතල අපි ඵලයේ පැත්තෙන් තමයි විපස්සනාට බහින්නේ හේතුවත් සහිතව දැක ගන්නකොට තවත් විපස්සනාවේ ඉදිරියට යෑමක් වෙනවා ඒ තාඋනත් ඒ තාක්ුණත් තාම මේකට අපි විපස්සනාව කියලා කියන්නේ තාම මේ තුල සමතයත් විපස්සනාවත් මෝරමින් පවතිනවා පළවෙනි වතාවට විපස්සනාවේ අයනු ආයනු කිව්ව වගේ ඥානය තමයි මේ මේ සම්මතන ඥානය කියලා කියන්නේ. සමහර ඇත්තෝ භාවනා කරන්න ගියාම මේ ඥානයටපත් වෙනකොටත් බොහෝ විට පටලවා ගන්නවා විපස්සනාවේ කෙලවරට ගියා කියන්නේ. ඒ මොකද ඒකෙදී සාමාන්‍ය අනන්‍ය දුක්ඛ අනාත්ම කියන එක පොදුවේ සමූහ වශයෙන් පේන්න පටන් ගන්නවා. නමුත් තාම විපස්සනා ආචාර්යවරු පිළිගන්නේවත් නැහැ හිත තාම පූර්ණ විපස්සනාට වැටුණා කියලා. තාම මේ සිද්ධි මේ පදාසේ තුල සිද්ධ වෙන්නේ මොකද්ද? Taman ඉදිරිපත් කරගත් ආ වූ මූල කර්මස්ථානෙට සමීප වෙන එකයි උච්ඡන්න වෙන එකයි ආසන්න වෙන එකයි. පෙර නොදුතු නොදුතු විරු ආකාරයකට අරමුණට සම්බන්ධ වේගන වේගන වේගන යනකොට ඔය නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ගා සම්මස්තන ඥාන කියන මට්ටමටපත් වෙනවා. යෝගාවචරය තේරුම් අරගන්නව නම් මේ දැන් භාවනා වැඩි වියපත් වෙන්නයි හදන්නේ ඒ නිසා සම්මස්න ඥාන මට්ටමේදී අවුල් භාවයකට වාගේ සතිය කැඩුනාදෝ සමාධිය නැති වුණාදෝ භාවනාව අවුල් වුණාදෝ කියන මට්ටමටපත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ගුරු රුග්ගේ පිහිට අවශ්‍යයි. එහෙම නැත්නම් හොඳට මේ කාරණා කලින් තේරුම් අරගෙන තමන්ගේ විපස්සනා පාර වැඩෙනවා. නමුත් තමන් හිතන විදිහට නෙවෙයි ඒක දිගහැරෙන්නේ. Taman හිතන විදිහට නෙවෙයි ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා ඒ යෝගාවචරයට මේරුම තියෙනවා. වෙන තත්ත්වේ තීරුම් කරගෙන යන්න හොඳ දන්න මාර්ග උපදේශකෙක් වෙනවා හොඳයි. ඊට පස්සේ තමයි අරමුණට හිත දැසගන්නේ මේක හරියට සමත ධානයක් ලබනවා. ඊට පස්සේ තමයි නියම විපස්සනා කරන්නේ. ඊට පස්සේ උද්‍යාපේ ඥානෙ ඉඳලා සංකාරෝපේක්ෂා ඥානෙ දක්වා විපස්සනා ඥාන ක්‍රමයෙන් වැඩෙන අවස්ථාවට අපි කියනවා විපස්සනා සම්මාදිට්ඨිය. තියෙන වෙනස තමයි මේ විපස්සනා සම්මාදිට්ඨියේ අවසානීය වෙන සංකාර උපේක්ෂා ඥානයට පත්වෙච්චාම රහතන් වහන්සේ නමකට තියෙන මේ බල 10 මත්පත් වුණාපත් වුණා Tamante බල තියෙනවා වාගේ කියන තරමට ඒ යෝගාවචරයාගේ හිතපත් වුණා නම් ඒක ඕනම වෙලාවක නැකෙන්නේ කියනවා. නැති වෙන ආපත් හැරෙන්නේ. ඒ නිසා ඒකට තාමත් කියන්නේ ලෞකික මාර්ග කියලා ලෞකික ඥාන කියලා. එහෙම එකක්වත් එක හිතක ඔක්කොම පහළ වෙනවා. වරින් වර වරින් වර තන තන තන තන සම්පාදනය කරමින් කරමින් කරමින් ඉදිරියට යන ගමන. එකකදී ජය ගන්න අනිකදී පරදිනවා. ඒකදී අර ගන්නකොට මේකේ පරදිනවා. නමුත් Taman දන්නවා පරක් මේක දැනගත්ත දෙයක්. පුළුවන් දෙයක් නෙවෙයි. තන තන තන තන කොටස් වශයෙන් සම්පූර්ණ කරන යනවා. මේකේ අංග සම්පූර්ණ වීම තමයි මේ සංකාරික ඥානෙ එහාට තියෙන මේ මේ අනුලෝම ගෝත්‍ර වූ ආදී ඥානවලින් මේ සීමාව ඉක්මනවා. ඒකට කියනවා අපි මග්ග සම්මාදිට්ඨිය කියලා. ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේ යෝගාවචරය වෙන් වෙන්නේ යෝගාවචරය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය වශයෙන් කටයුතු කරන්නේ ප්‍රධාන වශයෙන් මාර්ග සම්මාදිට්ඨිය තමයි. සීනසයන් වහන්සේලා ඉව ඉක්මනවා කියන්නේ. එක සැරයක් නෙවෙයි කීප වතාවක් ඉක්මන නිසා උන්වහන්සේලාට ඒක පිළිබඳව කිසිම සැකයක් නැහැ. ඒක නිසා යෝගාවචරය මේ විපස්සනා ඥාන වැඩෙන අවස්ථාවේදී තමයි යම් කිසිම හෝ දෘෂ්ටියක එල්ලීගෙන හිටිනවනම් ඒක ඒකාන්තයෙන්ම මේ සම්‍යක් දෘෂ්ටියට බාධායි. ප්‍රධාන වශයෙන් එල්ලෙන දෘෂ්ටිය තමයි මේ පංච උපාදානස්කන්ධ නිත්‍ය සුඛ සුභ වශයෙන් ගන්න හැටි. සකසකාරී. ඒ නිසා සමහරවිට අපි හිතමු ආනාපානට හිත තිබ්බා එතන උදරේ පිම්බීම හැකලින් හිත තිබ්බා එimhe හිත තියාගෙන ඉන්නකොට ආරමුණ නොදැනෙන්නා නොපෙනෙන්නා වාගේ තත්ත්වයටපත් වෙනවා එනසම් ආරමුණේ විවිධ වෙස්පර්ලෙන්න පටන් ගන්නවා විවිධ ආකාර විවිධ සටහන් වලට යන්න පටන් ගන්නවා ඉතින් යෝගාචරමේ හැම සටහනක්ම හැම ආකාරයක්ම අර්ථකථනය කරන්න පටන් අරගත්තොත් භාවනාව කෙලවර කරන්න විපස්සනාව කියන කියන්නේ සෑම සතහනක්ම සෑම ආකාරයක්ම දැක ගන්නා අසුලුව සීඝ්‍රයෙන් මෙනෙහි කරමින් ඉදිරියට යන්න ඕන සලක්ෂණ වීතිය කියලා කියනවා මේක. සලකුණු කරමින් සලකුණු කරමින් ඉදිරියට යන්න ඕන. මේ එක එකට පණ දෙන්න හදන්නේ මේ එක එකක් විග්‍රහ කරන්න හදන්නේ අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාවෙන්. නිත්‍ය සංඥාව නැති වෙන්නේ නම් මේ එකම සතහනක්වත් එක චිත්තක්ෂණයට වඩා හිතින්නේ නැහැ. මේ එකම ආකාරයක්වත් එක චිත්තක්ෂණයට වඩා හිතින්නේ නැහැ. නමුත් අපට ඕන ඒවා දිගට පවතිනට පොතක ලියාගන්න ගිහිල්ලා කියන්න බැරි වෙන්නේ බැරි වීම පාඩුවක් කිය බැරි වෙන්නේ මෙවුවා මේ වැරදිලාද සතිය වැරදිලාද සමාධිය වැරදිලාද කියලා යෝගාවචර හුඟක් වෙලාට මෙව අස්තු දෙන්නේ වැරදියක්. තාමත් ලෑස්ති නෑ මේ අනිත්‍ය භාවය පිළිගන්න දුක්ඛ භාවය පිළිගන්න අනාත්ම භාවය පිළිගන්න. ඒ නිසා බහුලීගත කරන්න. නැවත නැවත කරනකොට තමයි මේ අරමුණට හරි ගියා නම් හිත, අරමුණට වැදගත්තා නම් හිත, අරමුණට සමීප වුණා නම් හිත, අරමුණට උත්සන්න වුණා නම් හිත, අරමුණේ ස්වરૂපය වෙනස් වෙනවා. සතහන් වෙනස් වෙනවා, ආකාර වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන වෙනස් වෙන ආකාරය ඒ ආකාරයෙන්ම ඒක ගැන තක්මුක්කු වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව මොකද කියලා කල්පනා කර කර ඉන්නේ නැතුව ඒ ආකාරයෙන්ම කියාගන්න පුළුවන් නම් ඒක සම්මාදිට්ඨියක් ඒ විදිහට කරගෙන යනකොට මේක නොයෙන්න හේතුව මොකද මේක කවදාකවත් විශ්වාසයක් වෙන්න දෙන්නේ නැහැ විශ්වාස නැති පෙළෙන සුළු තත්ත්වයක් අතර තමයි මේ ඥානෙ පහළ වෙන්නේ. ඉත්වා දෙන්නේ ආගයිතේ රස ගන්නෙ. සිද්ධි නැහැ. බලාගෙන ඉන්නකොට ඔය පෙරලි පෙරලි යනවා අරමුණ අහුවෙන්නේ නැති තත්ත්වයට වගේ පත්‍යයකට එනකොට මේ දුක්ඛ ස්වභාවය පෙළෙන ස්වභාවය මේකයි කියලා නෙමෙයි යෝගාචරයට හිතෙන්නේ එක්කෝ ගුරුවරයාට වැරදිලා එක්කෝ නැත්තම් මට භාවනාව වැරදිලා එක්කෝ සතිය නෑ එක්කෝ සමාධිය නෑ කියලා ඒ අඩුපාඩු භාවනාවේ පැත්තේ අඩුපාඩු දකින්න ස්වરૂපයට පත් වෙනස්සක් තියෙනවා එහෙම නැත්තම් සම්මුඛතාවදාලා නැගිටලා නැස්සක් තියෙනවා මෙන්න මේ දෙකටමපත් වෙන්නේ නැතුව මන්තිය ප්‍රතිපදාව දිගේ ගිහිල්ලා ඒ එනේන සතහන් එනේන ආකාරය වගේ හිතට ඒ වෙලාවේ පැනනගෙන මේ ඒකාකාරීකම එහෙම නැත්නම් උපා වෙන ගතිය නැගිටලා යන්න හිතන ගතිය මේ ඔක්කොම අරමුණුය කියලා හිතනවා ඒව භාවනාවට නංව ගන්න එසේ මෙසේ පාරමිතා ශක්ති ප්‍රමාණයක් තිබිලා මාදි එසේ මෙසේ සංසාර බයක් ලැබෙනවා මාදි එසේ මෙසේ මවතක ශක්තියක් තිබිලා මාදි මේ එක එකක් වැඩිවීමක් පාදදී දෙවෙනි මේ සම්මිය දෘෂ්ටි දිනුවා ඒ සම්මිය දෘෂ්ටිය මාර්ග ඥානයෙන් යහපැත්තට ගියාන ඒ ගෝත්‍රභූ ඥානයේදී ඒ සිදුවෙන ස්වභාවය හොඳතෝම යෝගාවචරයට තේන කවදාකවත් කරලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි අවශ්‍ය අඩුම කඩම සම්පාදනය කරලා ඉවසීමෙන් බලාන හිටියොත් නම් මේ වෙනස වෙයි. ඒ මොකද හේතුව වරින් වර සම්පාදනය කළා වූ ඥාන තන තනදී දැක්කා වූ මේ සියලු දේම එකම චිත්තක්ෂණයක් තුළ පහළ වෙන අවස්ථාව දැන් නම් පු탁 යන හිතට හිතා ගන්නත්. ඒකයි මේ අවස්ථාව අපිට දරා ගන්න බැරි. ඒකයි අපිට මේ අවස්ථාව කියා ගන්න බැරි. නමුත් මේ ගෝත්‍ර වූ අවස්ථාවේදී මෙන්න මේ කියන රසල පැහැදිලි ආ මේ විදිහට සම්මා දිට්ඨියේ වෙනස්කම් සහිතව සිදු වෙනවා නම් මේ යෝග ආචරයට අර ධර්මයේ මෙලෝ වශයෙන් ලැබෙන ප්‍රතිඵල දැක ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් විස්තර කළ දෙන්න පුළුවන් අරමුණක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම සහ පරමාර්ථ වශයෙන් දැකීම කියලා ඉතිවස්තන ඥාන අවස්ථාවේම තියෙන පොඩි පෙරලියක් ඇති වෙනවා. ඒක තමයි අභිධර්ම උගාවක් විස්තර කරලා දෙන්න උත්සාහ කරන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට ආරමුණ මෙහෙමයි පරමාර්ථ වශයෙන් දකින්නට මෙහෙමයි කියලා. ඒකෙදි හරීම විහිළුව තමයි එහෙම නැත්නම් පුදුමාකාර හාස්‍යජනක දේ තමයි යෝගාවචර මොන්නම තාලකින්වත් Tamanට ප්‍රත්‍යක්ෂයෙන් වටේන පරමාර්ථ ධර්ම පිළිගන්න ලෑස්තියි. ප්‍රඥාප්තිය පරමාර්ථ ධර්ම පිළිගන්න ලෑස්තියි. ප්‍රඥාප්තියමයි හොයන්නේ. පුදුම බැහැයක් වේදෙන කොට්ටවල තිබ්බට කූඩැල්ල කොහොමඩක් අතේ නෑ වූ තෙත තමයි අඳුර තමයි දුවන්නේ. ඉතින් මේක බලපතනම් මේ නිත්‍ය සංඥා හොයන ගතිය බරපතල නම් සුඛ සංඥාව වතන ගත්ත වරපතල නම් ඉතින් ගොඩාක් කල් භාවනා කරගෙන ඉන්නවා. එනදී එන හැටියට දකින්න එනදී එන හැටියට කියාගන්න පුළුවන් නම් අන්න සම්‍යක් දෘෂ්ටි ඍජුවීම මේ සංකල්ප වෙනස් වීමට ඉඩ තියෙනවා. ඒ කියන්නේ කලින් ගත්ත දික්ටි නේ. කලින් බහගත්ත සංකල්ප නේ. ඒක වෙනස් කරන්න ලේසි. තනාගත්ත මැටි පිට වගේ ඕනනම් කලයක් හදලා ඕනනම් ගුරු මේත්තුවක් හදලා ඕනනම් මැටි පහනක් හදලා ඕන එකක් හදන්න පුළුවන්. ඉතින් මේකත් එක දෘෂ්ටි එක නැවුම් කමේ නිදහස් කියන එක ලකුණක් තමයි. ඉව නැතුව මෝල් ගහක් ඉල්ලා වගේ දඩි වෙලා, දඬු වෙලා මේකට ඉස්ස කරන්න බෑ. නිසා සම්මාදිට්ඨියට හොඳට ඉඳ තියාගෙන යන්න. එහෙම වුණොත් විතර ඒ මූලික විපස්සනා ඥාන වැඩෙනකොටම අරමුණ විෂය යත්තා වූ සංකල්ප වෙනසක් ඇති වෙනවා. මේක සමත භාවනා කරන තන්දක් වටහා ගන්න පුළුවන්. රූප කාම ලෝකේ පවතින ආරමුණ රූපාරම්මණයක් විදිහට වෙනස් වෙනවා මහත්ගත ස්වરૂපයට වෙනස් වෙනවා විපස්සනා යෝග ආවදනයේකට නම් ආරම්භයේදී පච්චප්ති ස්වરૂපයෙන් පරමාර්ථ ස්වરૂපයට වෙනස් වෙනවා ඊට පස්සේ සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙනවා මේ මාර්ග අවස්ථාවේ ඊට පස්සේ ඵල ඥානය කියලා කියන්නේ මේක සාමාන්‍ය පච්චවේක්කනා ඥාන නැත්නම් විමුක්ති මිති ඥානය කියලා සඳහන් කරනවා මෙන්න මේ ආකාර පහකට සම්‍යක් දෘෂ්ටිය පෙළ ගැනීම එක ජීවිතයක් තුළ කරන්න පුළුවන් කියන එක තමයි මේ සරුවචනාන්තගේ පණිවිඩය. එක ජීවිතයක් තුළ කරන්න පුළුවන් නිසාම ඒ පුද්ගලයාගේ සංකල්පවල වෙනසක් ඇති ඕනම වෙලාවක ඉන ඕනම දෙයක් රණ්ඩු කරන්නේ නැතුව හැප්පෙන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව බාර ගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. චෝදනාවක් ඇයි මට මෙහෙම වුනේ? ඇයි මට මෙහෙම නොවුනේ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද තමයි යන්නේ සම්පූර්ණ නොදන්න පාරට. ඒ පාර යනකොට ඕනම දෙයක් හම්බ වෙන්න පුළුවන් ගැතියක් යෝගාවචරයේ තියෙනවා. ඒ නිසායි මේ ඉස්ලාම් ප්‍රඥාව ඉස්සර තියාගෙන යන්න ඕනේ කියලා කියන්නේ. ඒ ප්‍රඥාව ඉස්සර කරගෙන ගියොත් තමයි සීල වෙනසක් ඇති වෙන්නේ. පඤ්ඤාවත්තස්සයන් සීල. සීලවතෝ පඤ්ඤා. ප්‍රඥාව නැතුව රකින්න සීලය ණයට ගත් එකක් වගේ උකහට ගත් එකක් වගේ. ඒක දැඩි ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි ප්‍රඥාවෙන් යුක්තව රකින්න සීලය නම් ඒ කවුරුත් කිව්වට කරන දෙයක් නෙවෙයි. Taman ගේන අදහිම තුලින් කරන දෙයක්. ඒ නිසා මේ පුද්ගලයා තුල සම්මා වාචා ප්‍රධාන වශයෙන් භාවනා මධ්‍යස්ථානයේ තියෙන කතාවල් දිහා බලනකොට දෙන්නේ දකින්න බෑ. දැකපු ගමන් කතා කරන්නේ. ඒකම පේන්න තියෙනවා අපි මේ එක එක ආශ්‍රය කරලා කතා කිරීමේ ලොකු හයියක් ලැබුණා තමන්ගේ හිතේ තියෙන සත්‍ය දක ගන්නවට වඩා. කුඹි බාරක් යනකොට බලනකොට පේන කුඹි ඔක්කොම එක දිහාට යනවා අනිත් පැත්තට එක කුඹියක් යනවා ඒක දකුණු දකුණු කුඹියට කතා කර කර කතා කරගෙන යනවා. බලන්න මේ ගතියක් තියෙනවා මේ භාවනා කරනකොට. මේකත් තේරුම් අරගන්න මේ ප්‍රත්‍යක්ෂයට කැමති නිසා ඒ හැම වෙලාවෙම හැම කෙනෙක්ගේම Tamanට මෛත්‍රිය කරනවා ලැබෙනවද ත්‍යාල්සෝතකම තියනවද ඔක්කොම ස්ථීර කරගෙන යනවා මිසක් Tamanගේ වැඩේට හිත දුන්නොත් කවුරු හරි මාව භාවනා විසක් යයි කියලා එනත මොනවාරි මං කර වැරදි හිතාගන්නේ කියලා හරි හැටයක් තියෙනවා හැබැයි භාවනාව හරියට හරියනකොට නම් බණ කියන්න ඕනේ ඉතින් මේක හැදෙනවා. ඒක සම්මා සංකල්ප වල වෙනසක් තියෙනවා සම්මා වාචාවේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒ පුද්ගලයා තුළ සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා ඒ කරන වැඩ ප්‍රයෝජනෙ හරකලා කරන්නේ. චාරිත්‍ර වාරිත්‍ර කියලා හෝ නැත්නම් වෙන පුද සිරිත් කියලා මොනවාක්වත් කරන්න ඕන නැහැ. අදාළ දේ ප්‍රයෝජනෙ හරකලා කරනවා. ඒ නිසා ආජීවයේ කුටි වෙලා විවේකයක් ඉස්සර වෙන්න පටන් ගන්නවා. හැමදේම දිගේ දුවන්නේ. ඒ ආර්යයන් වහන්සේ සහ පෘථග්ජනයන් අතර වෙනස සඳහන් කරනකොට කියනවා පුතු සත්තානං පුතු සත්තානං මුකාවලෝකේතිති පුතුජනා කියලා. දකින දකින සාස්තුන් වහන්සේ පිටිපස්සේ යනවා නම් දකින දකින හොඳ දේවල් දිගේ පිටිපස්සේ යනවා නම් ඒ පෘථග්ජනයගේ හැටි. මේ සම්මිය දෘෂ්ටිය පටන් විවේකන යනවා නම් තමන්ගේ සාස්තුන් වහන්සේ අතුලතම පහළ වෙනවා අතුලතම නැමෙනවා අතුලතම විතරමයි බලන්නේ බාහිර රජ වුණත් කවුරක්වත් බලු වුණත් ඒකේ ප්‍රශ්නයක් නෑ. අතුලත ලොකු ශක්තියක් එන්න පටන් අරගන්නවා. ඒක මේ සීල ශික්ෂා වශයෙන් මෙතන සඳහන් කළාට ඒක හැම වෙලාවෙදීම හැම චිත්තක්ෂණයකටම යෙදෙන්නේ නෑ භාවනාවට කලින්ම පිරෙන දෙයක්. ඒ නිසා භාවනා චිත්තක්ෂණය තුල මේ ප්‍රඥා ශික්ෂාවත් සමාධි ශික්ෂාවත් තමයි නිතරම අලුත් මේ වැඩේ. සීල ශික්ෂාව එකට පාතනවා. ඉදා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් සඳහන් කරන දේවල් විරති චෛතසික වශයෙන් තමයි හිතට ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙලාවේ වචන නැහැනේ ක්‍රියා නැහැ ආජීවයක් නැහැ සක්මන් කරනකොටත් නැහැ ඉඳගෙන ඉන්නකොටත් නැහැ ඒක නමුත් ඒක පදනම සලසනවා වියා ඒක මේ වේදිකාව වගේ නමුත් ඒක වැඩ කරන වෙලාව ක්‍රියා වචන කතා කරන වෙලාවට කර්මාන්ත කරන වෙලාවට තමන්ගේ ආජීවයේ මත්ත ගැන කල්පනා කරන වෙලාවට යෝගාචරක අස්වැසිලක් ලැබෙනවා මේ සම්‍යක් දෘෂ්ටියේ යම් වෙනසක් ඇති වෙනවා නම් එහෙම වෙනසක් යම් කිසි කෙනෙක්ගේ වෙන්නේ නැත්නම් ඒ ඇත්තට වෙනසක් ඇති වෙන කෙනා ළඟට ගිහිල්ලා අවසලා හෝ කතා කරන්න ආසාව පහළ වෙනවා විවිධ කර්මාන්ත පිළිබඳ ආසාවල් පහළ වෙනවා. විවිධ ආජීවය පිළිබඳ ගැටලු පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචර ලොකු මින්මක් ලැබෙනවා. සීනාසන අන්තනක හොඳටම තේරෙනවා. මට මේවා පිළිබඳ දැන් ප්‍රශ්න නැහැ. ඒකයි උන්වහන්සේ මේ සීනාසය භාවයේ පිළින කරන්නේ. සී ආශ්‍රයයන් ක්ෂය වුණා කියන එක ප්‍රසිද්ධ කරන්නේ තමන් වහන්සේගේ ඒ ආජීවයේ සීලය පිළිබඳ කොටස් තමයි පැහැදිලි වෙන්නේ. ඒ නිසා යෝගාවචර මතක තියාගන්න ඕනේ. මේ සම්මත වශයෙන් සම්‍යක් දෘෂ්ටියට අනුග්‍රහ කරන්නේ නැතිනම් විපස්සනා වශයෙන් ඇති වෙන සම්මත් දෘෂ්ටියට විපස්සනා සම්මාදිට්ඨියට විපස්සනා අනුග්‍රහිතය කරන්නේ නැත්නම් අනේ භාවනාවට කාගේ සහනක්ද? භාවනාවක් නැත්නම් මොනව කරන්නේ? මේ ගල් මොනව කරන්නේ? දෙවියෝ මොනව කරන්නේ? බ්‍රහ්මයෝ මොනව කරන්නේ? බුදුන් මොනව කරන්නේ? රහතන් වහන්සේලා මොනව කරන්නේ? මේ යෝගාවචරය හම්බෙන හම්බෙන අවස්ථාව මේක අවුතර ගන්නවා නම් අනනවා නම් ඉතින් අර හැදීගෙන ඉන්න සමාධිය බොහෝම දුෂ්කරතාවයකට පත් වෙනවා. හැදීගෙන ඉන්න විපස්සනා පැත්තම බොහෝම දුෂ්කරතාවයකට පත් වෙනවා. ඒක අඩු ගානේ අඩුම ගානේ යෝගාවචර තමන්ගේ සමතේට අනුග්‍රහ කරන්න ඕනේ. තමන්ගේ විපස්සනාට අනුග්‍රහ කරන්න හැදන් මතක තියාගන්න ඕනේ තමන්ගේ සමතේ තමන්ගේ විපස්සනාට අනුග්‍රහ කරන්නේ නැත්නම් තමන්ගේ සමතේ විපස්සනා විතරක් නෙමෙයි කැඩෙන කතාවට අහු වෙන අනිත් මනුස්සයා එකක් කැඩෙනවා. ඒ නිසා කනගාටු නමුත් කියන්න කතා කරන්න බැරි නම් ගිහිල්ලා බුදිය ගන්න කියලා. ඒකද ඒක තානික් ඉන්න මනුස්සයලාට මේ වැඩේ කරගන්න පුළුවන්. මේ தත්ත්වය පිළිබඳ මම දැන් කීපවතාවක් මතක් කරත් පැහැදිලි වෙනසක් නම් පේන්න නැහැ. විශේෂයෙන්ම භාවනාවේදී යම් යම් දුර්සර කාර්ය දුර්වලතාවට පත් කරගන්නා වමනාවෙන් වගේ සමහරලාට අර සම්මසගත ඥාන සම්මාදිටෝගේ ඛණ්ඩෝන දේ බොණ්ඩදෝන දේ දන්නතෝ කාලබඩේ යදීන හදා ගන්නවා වගේ ඊට පස්සේ ආවට පස්සේ අනික් පැත්තන්ටත් සම්දොස් ක්‍රියාව ඉන්ද්‍රියක් නැත්තටපත් ඒක නිසා මාතක තියාගන්න ඕනේ දාන පොලකදී සීල පොලකදී කතා කරාට වැඩි අකුසල් ප්‍රමාණයක් භාවනා මධ්‍යස්ථානවල කතා කරනකොට සිදු වෙනවා අස්ථාන ලොකුම පූජාව තමයි බුදුහාමසන කරන්න තියෙන්නේ චුන්නී භාවයෙන් පූජාව දෙන්නේ තුෂ්ණී භාවය පරිසරය කතා කරන්න එපයි කියන එක නෙවෙයි මේක අදහස් කරනවා. මේක කරන දේකුත් වගේම වෙන දෙයක්. ආර්ය අෂ්ටාංග මාර්ග වැඩනකොට වෙන දෙයක්. සීලය පිළිබඳ විශේෂ ශක්ති සම්පන්නීමක් වෙනවා. එතකොට තමයි යෝගාවචරයට මේ වීරිය කියන එක වීරත්වය කියන එක තමන් කරන දේට උරදී ලායදී වැඩ කරන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ එතකොට තමයි. නැත්නම් හම්බෙන ශක්ති ප්‍රමාණය වචන වලට කර්මාන්ත වලට ආදී වශයෙන් විසිකලා යනවනම් ඒකත් පුතත් ජන කමක් තමයි. ඒක ගොනු කරගෙන එල්ල කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවනම් ඒ වීරියේ වීරත්වයකටපත් වෙලා මම මේ කරන උදාාර කටයුත්තක් ඒ වගේම පිරිසක් එක්ක ඉන්නකොට අනිත් අත්තන්ට කරන අනුග්‍රහය ස්ථානයේ தත්ත්වය අපි කරගෙන යන වැඩ පිළිවෙලේ தත්ත්වය රැකෙන්නේ මැඩෙන්නේ මැලෙන්නේ මං වාගේ අපෙන් තමයි මේක හැදලා තියෙන්නේ කියලා ඒක එන්ටෙන් ටෙන් ටෙන් උතුම් කර ගන්නවා නම් ඒකට කියන්න පුළුවන් සම්මා වාය මෙතෙන්ට එනකන් එන අපේව ඉතාම වැදගත්. දැන් තියෙන්නේ අර වීර්ය පග්ගහිත අවස්ථාවට ගත්ත දේ දැඩිව අරගෙන ඉදිරියටම යන්න ඕන කම. ඒක මාර්ග අවස්ථාවටපත් වුණාට පස්සේ පරිපූර්ණ වීර්යයක් වඩටපත් වෙනවා. පිරිච්ච භාවයකටපත් කරගන්න පුළුවන්. ඒ නිසා කෙටක් බලාගන්න ගොවියෙක් වාගේ, දරුදරක් වගේ මවක් වාගේ එන්නේ එන්නේ එන්නේ මේකේ මේරීමක් සිදුවෙනවා. එන්නේ එන්නේ එන්නේ මේකේ වගේ කියන තත්ත්වයකටපත් වෙනවා. එක්කෙනෙක් නෙමෙයි වගේ කියන්නේ. එක්කෙනෙකුට මේ වගේ ගැන විශාල පිළිසකට වාක් කියන්න වෙනවා. සාධන රකිනවා කියන්නේ මේකයි කියලා එන්ටෙන් තලුණා ස්වරූපයක මේක රකින්න භාවයට පත් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ ඒ සම්මා වායය. මෙතෙන් තමයි සතිය ලැබෙන්නේ. එළඹි සතිය පෝෂණය වෙන්නේ. එළඹි සතිය නියම ධර්ම ඕජාවෙන් සැලසෙන්න පටන් අරගන්නේ ඒ තමන්ම දක්වන අනුග්‍රහ තුලින් තමයි. අපි ගොඩාක් අවස්ථාවල මේ සත්‍ය ස්කෝධිපාක්ෂික ධර්ම කතා කරනකොට ප්‍රතිපත්තාණ ගැන කතා කරනකොට මේ සත්‍ය පිළිබඳ හඳුන්වා දීම කරලා තියෙනවා. නමුත් මේ සතියේ කඩකඩ වීමක් එහෙම නැත්නම් අරමුණු විශාල ප්‍රදේශයක් එකවර බලා ගැනීම වගේ විවිධාකාර සති විවිධාංගීකරණය වූ සති වඩා ගන්න බැරි වෙන්න හේතුව මොකද? ඒ අනුග්‍රහ tattwa මතිකම නිසා. අපි අර කලින් මතක් කරගත්තා අරමුණක ප්‍රත්‍යක්ෂ ස්වරූපයෙන් උදරේ පිම්බීම හැකීම ආනාපානේ බලන අවස්ථාවක් තියෙනවා. ඒකට හොඳට අරමුණේම හිත හිතලා ඒ තුළ විපස්සනා සමාධියකින් ලං වෙනකොට ලං වෙනකොට අරමුණේ අතුලාන්තේ අරමුණේ ඇති හැටිය අරමුණ යථා භූත ස්වරූපයට පේනකොට ඒ යථා වූ ස්ත්‍රී පුරුෂ ගති මම උඹ ගති ලොකු පුංචි ගති නැති වෙලා ඒකේ ධාතු ස්වභාවය පේන්න පටන් ගන්නවා. නැත්නම් පරමාර්ථ ස්වරූපේ පේන්න පටන් ගන්නවා. ආන්නේ ස්වභාව පේන්න පටන් අර ගන්නකොට යෝගාවචරයේ හිතේ වෙනවා ඒකට අපේ අපවත් පිළ පුදාන සඳහන් කදී අරමුණු සමරස වෙනවා කියන එකක් වෙනවා. ඉදිරියේ හිත තිබ්බත් හොඳට සමාධිය හිටන සතිය තියෙනවා. කා ඔළුවේ හිත තිබ්බත් සතිය තමයි සමාධිය හිටන කල්පනාවට ගියත් සතිය සමාධිය තියෙනවා වගේ පේන සද්දා සතිය සමාධිය තියාගන්න පුළුවන් කියලා හිතන වේදනාවක් තියාගන්න පුළුවන් කියලා හිතන මොකද හැම අරමුණකින්ම රතිය සමාන වෙනවා. යම් කිසි ධර්ම ප්‍රමාණයක් උකහා ගන්න පුළුවන් ශක්තියට පත් වෙනවා. නමුත් ඒ වෙලාවේදී යෝගාචර වීර්ය යොදවලා මෙතෙක් උදව් කළා වූ අරමුණ මූල කර්මස්ථානයේදීම සතිය නැවත නැවත යොදු කරගත්තේ නැතිනම් භාවනාව මෙතෙන් වල්මත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒකයි මම අර මුලින් මතක් කරේ මේ වෙලාවට ගුරුවරයෙගේ උපදේශය අවශ්‍යයි. ඒක ඉක්මවා නම් මොකද ප්‍රත්‍යක්ෂ මට්ටම ඉක්මවලා අරමුණු රාශි රාශි එනවා ඕන එක හිත පවත් ගන්න පුළුවන් ශක්තිය Tamanda තියෙනවා මේන්න මේ බව දැනගෙන මූල කර්මස්ථානියෙත්ම නැවතත් හිත යොදා ගන්න පුළුවන් තත්ත්වයට විපස්සනාව ගෙනාවනම් ඒකට කියන්න පුළුවන් සතියේ දියුණුවක් සුපතිස්ථිත සතිය කියලා වෙන විදිහට කියනවා සතිය සම්පජාඤ්ඤයට ඉඩ දෙන වෙලාව ප්‍රධාන ආරමුණ බලන ගමන් සද්දත් ඇහෙන්නේ ඉඳී තියෙනවා වේදනාවක් විඳින්න ඉඳී තියෙනවා හිතවිලිත් වෙන්නේ ඉඳී තියෙනවා භාවනා කරේනවා අන්න මේ වාගේ සතිය විවිධාංගීකරණය වෙනවා. වෙන විදිහකට කියනවා සතිය තමංගේ අල්ලාගත්තා වූ යුදකට අල්ලාගත්තා වූ ප්‍රදේශයේ තුර තහවුරු කරමින් සතුට සමාදානීය සංවර්ධනයේ පිණිස ඉඩ ඒ වැඩෙන සතුට සමාදානයේ තමයි අපි මේ සම්පජාන්‍ය කියන්නේ. සම්පජාන්‍ය වැඩිවීමක් වෙන්නේ නෑ අල්ලාගත්ත ප්‍රදේශයේ Tamanට තහවුරු වෙනකම්. සතිය තහවුරු වෙනකම්. ඒ තහවුරු වීම තුළ තමයි අරමුණු රාශි රාශියක වගේ පේනවා නමන්ට නමුත් තමන් අවශ්‍ය අරමුණේම මූල කර්මස්ථානයේ හිත තියාගන්න පුළුවන් ශක්තියක් දැන් තියෙනවා කියලා යෝගාවචරයට ලොකු හයියක් වෙනවා. මේක හරියට අර අවුරුදු දවස්වල මේ මූණ පැණි ගාගෙන කුළුන් අතර දාලා තියෙන සතපය කාසියක් ගන්න හොයනවා වගේ අමුතු වැඩ ඉවරක් මේකේ තියෙන. කපාගෙන අඩියට යන්න ඕනේ. ගියාට පස්සේ කුළුන් වලින් වෙන් කළා කාසිය අල්ල ගන්න පුළුවන් වගේ ගත්ත මූල කර්මස්ථානයේ ස්වභාවයේ කොනක හරි තියෙනවා ඒකෙම ඇඳෙන්නේ. ඒකෙම ඉන්න ඕනේ. ඒකට තියෙනවා ඒක අපිට කියන එතකොට මනකට පිහිටි සත්‍යයක් කියන්නේ. ඒකට ඕන කරලා තියෙන ඉස්සරලා වගේ මේ වීර්යයක් නෙවෙයි ඥාන සංප්‍රයුක්ත වීර්යයක් අවශ්‍යයි. මේ වෙලාවට යෝග ආචර ගොඩාක් වෙලා භාවනා කරන් ඉඳගෙන ඉන්න පුළුවන්. මේ විපස්සනා භාවනාවේ සප කොටසට දැන්පත් වෙලා තියෙනවා. මෙතෙන්ට එනකම්ම විපස්සනා දුක්ඛ ප්‍රතිපදාවයි. මෙතෙන්ට ආවට පස්සේ මේ කාරණාව දැනගත්තොත් සුඛ ප්‍රතිපදා නැත්නම් දුක්ඛ ප්‍රතිපදා තමයි. ඒ මොකද හේතුව මෙතනදී මතුවෙන දෝවිත අදුක්ඛම සුඛ වේදනා. සැපයි කියන්නත් බැරි දුකයි කියන්නත් බැරි වේදනා වගේ අන්න අදුක්ඛම සුඛ වේදනා තියෙන බව දන්නවනම් සැපයි ඒක දන්නේ නැත්නම් දුකයි. මේක මේ උපේක්ෂාව පැත්තට මේ ගෙනියන්නේ භාවනාව ගෙනියන්නේ අර සමා සමාධියේ සම්මා දෘෂ්ටියේ සම්මා සංකල්පයෙන් පෝෂණය වෙලා භාවනාව හොඳ අතුවිචි විහිදගෙන වැඩයි. අභාග්‍ය සම්පන්න දේ තමයි මේ වෙලාවට යෝගාවචරයට මතු වෙනවා එපාසම. ඒකාකාරීකම. කම්මැලිකම. ඉතින් ඒක නිසා යෝගාවචරය පසු බාලා එහෙම නැත්නම් හිතනවා ටිකක් හාන්ති වෙලා සැපසේ යන්න පුළුවන් ගමනක් කියලා. අර උපයාගත් ආ වූ වටිනා අවස්ථාවේ වටිනාකම නොදැන ඒක හැලු කරනවා. හැලු වෙනවා. ඒ කියන්නේ සල සබහ. ඒ නිසා යෝගාවචරයට අර යුද්ධයට ගිහිල්ලා අතක් පයක් කැපිලා ලේ දැක්කට පස්සේ ලේ පිට සටන් කරන වීරයෙක් වань. කලින් තුවාල වෙන්න කලින්වත් වඩා තුවාල වුණාට පස්සේ වේගයක් ගත්ත දක්ෂ යුද්ධ සෙබලෙක් වගේ. මේ වෙලාවේදී තේරුම් අරගන්න ඕනේ මෙතෙක් මාත මෙතෙක් කල් දිනුවට වඩා ලොකු ධූරයක් ලොකු වගකීමක් ශාසනය පිළිබඳ අභ්‍යන්තර සහ බාහිර සහ ලොකු වගකීමක් මට තියෙනවා දැන් නම් පස්සට ගියම බෑ කාගෙන ඉදිරියට යන්න ඕන කියලා මේ සතියේ පුදුමාකාර ඉදිරියට යන පුළුවන් ශක්තිය කරන්නේ අන්න එතකොට එන සමාධිය මෙතෙක් කල් අත්විඳපු සමාධියට වඩා ඕනම තැනක වැඩ කර ගන්න පුළුවන් සමාධියක් මේ වගේ එකක් මේ පසුනකට ඕනේ සමතේදීනම් අපි කරන්නේ අනවශ්‍ය දේවල් ප්‍රතික්ෂේප කරලා නැත්නම් අදිෂ්ඨාන ශක්තියෙන් බහැර කරලා ඒ අරමුණේම නිමග්න වෙන එකයි සත්‍පත්තිපත්තාන ජීවිතය. විපස්සනාවේදී එහෙම නෑ. විපස්සනාදී ඕනෙම අරමුණක් තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම පැහැදිලි වෙන්න පුළුවන්. ඒකට ඉඳ තියාගන්න නමුත් මූල කර්මස්ථානයේ සමතක කරන්නේ. මූල කර්මස්ථානයේ යෙම පවත්තන. ඒක පුළුවන්කම ඒ වෙලාවට යෝගාචරයට දැයි. එනිසා ඊට කලින් අර දුක්ඛ ප්‍රතිපදා තියෙන වෙලාවේ නම් යෝගාවචරයට ආධුනික කාලේ නම් සම විපස්සනා යෝගාවචරයට උපදෙස් දෙන්නේ පැයක් වාඩි වෙන්න පැයක් සක්මන් කරන්න. පැයක් වාඩි වෙන්න පැයක් සක්මන් කරන්න. මොකද යාන්ත මේ යොදු වෙන වෙලාව. අරමුණ හාද වෙන වෙලාව. නමුත් මේ මට්ටමට ආවට පස්සේ නම් උපදෙස් දෙන්න වෙනවා. ඒ කහමාර දෙක දිගට භාවනා කරලා ඒ අරමුණක සම්පූර්ණ ගෙවි යන පැත්ත. වෙනත් අරමුණු අතරේම මේක නිදර්ශන නිරීක්ෂණය කරමින් ගිලා ළමන පැත්ත පරීක්ෂා කරන්න. එතකොට තමයි මේ සමාධිය පුදුමාකාර ධානත්මසියෝ සමතුලිතතාවයෙන් තේරුම් ගන්න පුළුවන්. දුක සුඛ දුක්ඛ වේදනා අදුක්කම සුඛ වේදනා ඔක්කොගේ ධාම සිවුම අදුක්කම සුඛ වේදනා ප්‍රකට වෙනවා. උපේක්ෂා හොඳට ප්‍රකට වෙනවා. මේ අවස්ථාවේදී තමයි යෝගාචරගේ ඥාන මේ සංකාරූපේක්ෂා මට්ටමට වැඩේ. ආන් මේ වෙලාවට ගියාට පස්සේ තාම වැඩ ඉවර නෑ. තාම හිතිලා තියෙන අපි අර කලින් සඳහා කරපු විදිහට ලෞකික පැත්තේ මේක ඉවතට දාගන්න නම් යෝගාවචර බුදුමාහාර යොසීමගේ මේ දිගට හිතේ උනන්දු මේක පැවැත්වුවොත් තමයි මේ විපස්සනා සමාධිත්‍ය මග්ග සමාධියට පෙරලෙන්නේ නැත්නම් ඵල සමාධියට පෙරලෙන්නේ. ඉතින් මේ විදිහට එහා පැත්තට ගියාට පස්සේ නම් විශාල වෙනසක් තියෙනවා. ඊට පස්සේ මේ කෙලෙස් ඇවිල්ලා උනේ ඉනිපෑවට කෙලෙස් ඇවිල්ලා අපිට කොකා පෙන්වන්න හැදුවට කවදාකවත් යෝගාද වැටෙන්නේ නැහැ මොකද වැටෙන්න තියෙන පැති හැම එකක්ම පරීක්ෂා වෙලා ඉතින් සෑහෙන විශ්වාසයක් ඇති වෙනවා ඉතින් මේ தත්වයට පත්වෙච්ච කෙනා මොකද කරන්න ඕනේ කියලා අහුවට පස්සේ කොටිච්ච සාංශේ සාරිපුත්‍ර සාංශ කියන්නේ ඔය කරපේකම ආයතරයක් කරන්නේ සෝවාන් වෙච්ච කෙනා සකදාගාමි වෙන්නත් ඒකමයි කරන්නේ නමුත් දැන් ආපසු නොවන කට්ටයක් තියෙනවා ආය අපායට වැටෙනවා නමුත් තාම කෙලස් ප්‍රදේශයක් පිටතට. සකදාගාමි වුණත් මොකද කරන්නේ? ඒත් ඔය වැඩේම ආර්ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රතිපෝධි පාස්තික ධර්ම පාසාරය. අනාගාමි වුණාට පස්සේ මොකද කරන්නේ? ඒත් රහත් මාර්ගය සඳහා මේකම කරන්නේ. රහත් වුණාට පස්සේ මොකද කරන්නේ? මේකම නැවත කරන්නේ. මේ විදිහට කෙලස් දැකලා කෙලස් වලට මුහුණ දීලා එහි අත්තා විවිධ විසම ගති දැකලා ඉන්දියා ධර්මවල තියෙන විවිධාංගීකරණය දැකලා ඉදිරියට ගිය කෙනෙකුට නම් ඊට පස්සේ සර්වඥ මහතේ ළඟට ගිහිලා ප්‍රකාශ කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් සාහසුනා නම් උන්වහන්සේට ආය කවදාකවත් Tamanටදී ශ්‍රේෂ්ඨයෙක් ඉන්නවයි මට සම කෙනෙක් ඉන්නවයි මට මට වඩා නීච කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ නැහැ. රකර කේම ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ඉස්සරහට ආවිල්ලා මෙහෙම ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් පහත් වුණා නම් ඒ උන්වහන්සේට මේම අදහසක් ඉන්නවා. මොකද්ද? මට වැඩි ලොක්ෙක් ඉන්නවා. මට සමාන කෙනෙක් ඉන්නවා. මට වැඩි නීච කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. ඒත් එක්කම තව ස්වාමීන් වහන්සේ නමක් වැඩිලා. සුමන. ඒ ස්වාමීන් මතක් කරලා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් පහත් වුණා නම් මේ කියන පිළිවෙත ආර්ය අෂ්ටාංග මාර්ගයේ හතර පාරක් මේකට හරි ගමන් කරලා සම්පූර්ණ කෙලෙස් ආශ්‍රව ශේකලාන උන්වහන්සේ තාමේ මට තම කෙනෙක් ඉන්නවා උසස් කෙනෙක් ඉන්නවා පහත් කෙනෙක් ඉන්නවා කියලා කියනවා විනෝ වහන්සේ ගියාට පස්සේ දරුවචන සඳහන් කරනවා ගුරුන් ඔය වගේ තමයි හොඳ දීගාතාරෝ ආවුකුල පුත්‍ර මේ ශාසන ප්‍රශ්නතරිය හමාර කෙරුවට පස්සේ උන්වහන්සේ සාක්ෂාත් කරපු ධර්ම ප්‍රකාශ කරන්න ඔය තාහට ඒකෙන් උන්වහන්සේලා අදහසක් දෙනවා තේරුම් ගන්න ඕන මාසර තේරුම් ගන්න පුළුවන් තත්ත්වෙත් ඇති කරලා දෙනවා. ඒ වුණාට මේ සමහරක් කොළ මොත්තලියෝ එහෙම නැත්නම් මේ සඳහන් කරන මෝග පුරුෂයෝ මම සෝරාත් හරියත් ඵල මාර්ගයටපත් වුණා. මේක වුණා මේක වුණා කියලා ලෝකයේ අහිනස් වෙනවා කියලා කරුවචන සඳහන් කරනවා. අවසානයේ ඒක නැති වෙච්ච දවසට මහ විශාල ඉච්ඡා බංගත්වයකටපත් වෙනවා. එනිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගෙන මේ මාර්ගයේ ගියොත් අපිට ඒ වගේ ලෝකයේ අහිනස් ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම පස්සේ මෙහෙම මෙහෙම වුණා මම මෙහෙම මෙහෙම කිව්වට මෙහෙම කරන්නේ නැහැ කියලා ඉච්ඡා බංගත්වයටපත් වෙන්න වෙන්නේ. ප්‍රතිපදාවක් ක්‍රමිකව කරගෙන යන වැඩපිළිවෙලක් සඳහන් කරනකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ විදිහට වැඩගත් වෙනවා. නමුත් යෝගාවචරය සතිපට්ඨාන භාවනාව ඒ විදිහට කියනවා නම් කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ හතර සතිපට්ඨානේ වඩනකොටම මේ ධර්ම සම්පූර්ණ වෙනවා. මේ විදිහට සම්පූර්ණ වෙනකොට ඉස්සල්ලාම මට මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය දියුණුණා. සමත සම්මාදිට්ඨිය දියුණුණා, විපස්සනා දියුණුණා කියලා තේරෙන්නේම මාර්ග ඥානෙ ඵල ඥානෙ තියෙන ඉස්සල්ලාම භාවනා කරන කෙනෙක්. ඒ නිසා මේවා දැනගෙන හිටපුවාම ලේසි තමන් කරන වැඩ පිළිවෙලම තව තවත් මේ මේ තැන්වල මගේ අඩුපාඩුකම් තියෙනවා මේ මේ තැන්වල මට දිනු කරගන්න තියෙනවා කියලා තේරුම් අරගන්නත් උදව් වෙනවා. ධර්ම ඥානෙ සඳහා උදව් වෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල මේ දීර්ඝ ධර්මදේශනා මාලාවක් කටයුතු කරන ආවේ සාධක සූත්‍රයක් වශයෙන් තමයි අපි මේ චීනාසව බල සූත්‍රය ඉදිරිපත් කරගත්තේ. ඒකදී සාරිපුත්‍ර සඳහන් කරනවා කියන සංස්කාර ධර්මයේ අනිත්‍ය බව රහතන් වහන්සේට පැහැදිලි කරනවා. සියලු කාම ආසාව අඟුරු වලක්සේ දාන්නක් බව සීනාසයන් වහන්සේට බලයක් ඒක පිළිබඳව පැහැදිලි ඒ වගේම විනාශයන් වහන්සේ නිතරම විවේක නින්නම් විවේක පෝනම් විවේක පබ්බාරං කියන විදිහට විවේකෙත් නැඹුරු විවේකයට ඇල වෙලා විවේකයට බර වෙලා ගත කරනවා කියන එක උන්වහන්සේට බලයක්. සතර සතිපට්ඨාන සතර සම්මා ප්‍රධාන සතර ඉද්ධිපාද පංච බල පංච ඉන්ද්‍රිය බොද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ග මේ වශයෙන් කියනකොට මේ දසයක් බල උන්වහන්සේට ලැබෙනවා. මේක යෝග අවතරයෙන්ට මේ අහනකොට තේම ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමයෙන් කරනවා. මේ අපි සාක්ෂි වශයෙන් ගත්තේ සීල සූත්‍රයක නිදර්ශන වශයෙන්. සීල සූත්‍රය සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුට සීලවන්ත කෙනෙකුට කළ යුත්තේ මොකක්ද කියලා. කළ යුත්තේ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධ යෝනිසෝමනස්කාරයෙන් බලනවා. ඒ කාරණා විතරක්ම අපි තුන් සැරයක් මේ ධර්ම දේශනාදී සාකච්ඡා කරන්නේ. සතරදෝස්වාණි කරන්නේ ඒකමයි. පංච උපාදානස්කන්ධ හය දොරට මුදුරු වෙන ආකාරයෙන් පරික්ෂා කරනවා. ඒ නිසා මේ දීර්ඝ ධර්ම දේශනා මාලාවට තාම ඉවසින්මින් අහුකම් දීව නිසා විශාල ධර්ම කොටසක් අපි අතසාන්ත ආශ්‍රය කරගෙන ලැබුණා. ඒ කාලය තුල බණ භාවනා කිරීමෙන් නිත්‍ය ධර්ම වඩා ගන්න දීගුණා. මේ මූල ධර්ම මේ ප්‍රත්‍යක්ෂ ඥාන නැත්නම් අපි අත්දැකීම් ඒකාන්තයේම ඒ සීනාසයන් වහන්සේලාට බල වෙන්නා වූ අපි ප්‍රාර්ථනා කරන්නා වූ සාන්ත සුන්දර තත්වයටම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට මේ ධර්ම කොටස එක්තාවතාජම් මේ සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා සම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා එත්තාං සාසනං මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තියේ සත්තානුමෝදන්තු සම්පතං සත්ති විද්‍යා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ආකාදත්තා ච බුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සම්බුද්ධං නන්තරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා